මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි වෙන් කරන්නේ දෝෂාභියෝගය කෘතියට. මේ කෘතිය රචනා කරන්නේ රුසියානු ප්‍රකාශකයන්ගේ අර්ථපතීත්වයේ දරන එහෙම නැත්නම් හිමිකාරීත්වයේ දරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මැතිතුමා. එතුමා එක්තරා විදිහකට තමන්ගේ දේශපාලන ජීවිතය වගේම තමන්ගේ ජීවිතේ ලාලසාවක් බවට පත් කරගන්නවා ලේඛන කලාව. එහෙම නැත්නම් අනිත් පැත්තට ප්‍රකාශනය. ඒ රුසියානු සාහිත්‍ය ඇතුලේ කාලේ වැලිතලාවෙන් වැහිලා ගිය සිද්ධි, ඇතැම් කතා ලාංකීය සමාජයේ විසින් අත්‍යවශ්‍යම කිය යුතු කතා ගණනාවක් රුසියානු ප්‍රකාශකයන් විසින් ලාංකික පාඨකයට සම්පාදනය කරනවා. ඒ අර්ථයෙන් අපිට සරත් ලාල් කුමාර මතිතුමාව වටිනවා ඔහුගේ මේ ලාංකීය පාඨකයින්ට ඔහු විසින් සම්පාදනය කරන ඔහුගේ මැදිහත් වීම නිසා දෝෂාභියෝගයේ කෘතියට ආරම්භයක් වශයෙන් ප්‍රවිෂ්ඨයක් වශයෙන් මම ඔබෙන් දැනගන්න කැමති දේශපාලන සත්‍යයක් විදිහට ඔබේ අභිරුචිය කෙබඳුද දේශපාලන විද්‍යාව විෂය ප්‍රවර්ධනය එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව විෂයෙහි හැසිරීම පිළිබඳව. ඇතරම මේක පාසල් සමය තුල ගොඩනැගුණු රුචිකත්වයක්. අපේ පාසල් සමයේ අපි සාමාන්‍ය පෙළ විභාගයේදී අපි සමාජ අධ්‍යයනය කියන විෂය හැදෑරුවා. ඊටමත් සජීවී විෂයක්. ඒ වගේම උසස් පෙළදී අපි දේශපාලන විද්‍යාව හැදෑරුවා. එතකොට මේ දේශපාලන විද්‍යාව හැදෑරීම තුළ අපි නිරන්තරම අර ඔබ කියන වගේ අපි දේශපාලන සත්‍යයක් වශයෙන් පුරවැසියෝ සමාජගත වෙනවා. එතකොට 90 සහ 80 දශක තුල අපේ තරුණ වයසේ අපේ විශ්වවිද්‍යාල ජීවිත බොහොම ටිකක් රැඩිකල් වටපිටාවක් තිබුණු සමයක ඒ වගේම මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ ඒ සීමාව තුළ අපිට යුතුයකමක් තිබුණා. සමාජය වෙනුවෙන් නැත්තම් රට වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න තරුණයෝ හැටියට. මම බොහෝ දුරට ඒ ක්‍රියාවලිය තුල සජීවීව හිටපු පුද්ගලෙක් හැටියට මේ දෝෂාභියෝගය පොත එහෙම නැත්නම් මේක ඉතිහාසගත විය යුතු තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් හැටියට නිර්මාණය කිරීමේ අභිරුචියෙන් කටයුතු කරා. මේදී මම ඇත්තටම කියන්න ඕන දැන් ලලිත් අතුරත් මුදලි මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම තමයි මේකේ යෝජනාව ගේන්නේ. මේකේ විත්තිකරුවා වෙන්නේ ඒකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයා. ඉතින් අපිට දේශපාලනයක් ඒ වෙලාවේ තිබුණා. ඒ දේශපාලනය මුල් කරගෙන තමයි මේ විධායක ජනාධිපතිය විවේචනය වෙන ඊට අභියෝග වෙන මේ විෂය නැත්නම් මේ මේ කෘතිය නිර්මාණය වෙන්නේ. ඔබේ කෘතිය පරිශීලනය කිරීමේදී අපිට පේනවා මේ කෘතිය ඇතුලේ එක්තරා විදිහකට පරිච්ඡේද 25 ගෙන් මේ කෘතිය සමන්විතයි. ඒකේ පළවෙනි පරිච්ඡේදය ඇතුලේ ඔබ දෝෂාභියෝගයේ අර්ථ දක්වනවා. කොහොමද දෝෂාභියෝගයේ අර්ථ දක්වන්න පුළුවන්? ඔව් ඇත්තටම මේක ඒ වෙලාවේ ටිකක් ගැටලුකාරී තත්ත්වයක්. මොකද මේ දේශපාලන වටපිටාව තුළ යම් යම් පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ වවා කතා කරන පුද්ගලයෝ මේ දෝෂාභියෝගයේ කියන වචනය විවිධාකාරයේ අර්ථ නිරූපණය කරා. දැන් මම බැලුවා මල්ලශේකර මහත්මයාගේ ශබ්දකෝෂයේ මේක කොහොමද තියෙන වචනේ දෝෂාරෝපණේ ඊට පස්සේ මේ ඉම්පීච්මන්ට් කියන ඉංග්‍රීසි වචනේ මේක ලැටින් වලින් ආපු ලැටින් භාෂාවෙන් ආපු වචනයක් හැටියට මෙය ටිකක් දියුණු අර්ථ නිරූපණයක් හැටියට තමයි මේ දෝෂාභියුක් කියන වචනේ ආවේ. යම් අවස්ථාවකදී මට මතකයි මේ යෝජනාවේ එක් පාර්ශවකරුවෙක් හැටියට වූ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරයා ඌ කියන මේ මේ වචනේ දුන්නේ එවකට හිටපු කතානායක එම්.එච්. මොහමඩ් මහත්මයා. එතුමා තමයි මේක කිව්වේ දෝෂාභියෝග කියලා වචනේ දාන්න කියලා. ඉතින් එවැනි කතා ලස්සන සුන්දර කතන්දරත් මේ අතරේ තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න කරා මේ සිංහල පිළිබඳ මහා විශාරදයෙක් වෙන විජමු ලොකු බණ්ඩාර අමිතිවරයාගෙන්. ඔහු කිව්වේ දෝෂාරෝපණය තමයි. මේක දෝෂාභියෝගේ දෝෂාරෝපණී කියන වචනේ. ඉතින් අතටම මේක අනුක ව්‍යස්ථාවේ තියෙන දෝෂාභියෝගය කියන වචනේ. ඉතින් හරි පැහැදිලි කෙනෙකුට කරන අභියෝගාත්මක ප්‍රශ්නාවලියක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් හින්දා මේ දෝෂාභියෝගය කියන වචනේ තමයි අපි පාවිච්චි කරේ. එය අදත් මම හිතන්නේ ඒ අර්ථය තමයි පැහැදිලි වෙන්නේ. ලෝක ආණ්ඩු ක්‍රමයන් දෙස බලන විට දෝෂාභියෝගය නූතන ආණ්ඩු ක්‍රම ශාස්ත්‍රයන්හි දක්නට ඇති අතර දෝෂාභියෝගයන්ට සමාන ක්‍රම ඈත අතීතයේ පවා ග්‍රීසියේ ක්‍රියාත්මක වෙච්ච බවට නිදසුන් තිබේ. අද දක්නට ලැබෙන දෝෂාභියෝගය එකල ග්‍රීසියේ අනුගමනය කළ ක්‍රමය හා බෙහෙවින් සමානය. එම ග්‍රීක සම්ප්‍රදාය අතීත කාල ග්‍රීසියේ සාමාන්‍ය පුරවැසියෙකුට එදා දරනු ලැබූ නිලයේ සිට යම් වරදක් කළා නම් එවැනි පුද්ගලයෙකුට දඬුවම් දීමේ අයිතිය එවකට ක්‍රියාත්මකව තිබූ දේශපාලන ආයතනයට එනම් යථා ව්‍යවස්ථාදායි බලතල හිමි ආයතනයට පැවරී තිබුණි. මෙසේ ග්‍රීක පුරවැසියන්ට දඬුවම් පමුණුවු ලැබුවේ ඔවුන් සොකීය නිලකාරයන්හිදී දූෂිතව ක්‍රියා කළේ නම් පමණි. එක්තරා විදිහකට දෝෂාභියෝගය කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ ක්‍රමය නම් ජනාධිපතිවරයාට එරෙහිව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මීට වඩා වෙනස් විදිහේ ක්‍රමවේදයකුයි තියෙන්නේ. ඔබේ කෘති දෙවනි පරිච්ඡේදය ඇතුලේ මම සඳහන් කරපු උද්දෘතයත් එක්ක අතීත කතාව ඉස්සරහට අරගෙන යනවා. මේ දෝෂාභියෝගයේ අතීත කතාව මොකද්ද? ඔව් ඔබ පැහැදිලි කරා වගේ ග්‍රීක සම්ප්‍රදාය තුලේ ඍජු ප්‍රයන්තවාදයේ දීවිච්ච වටපිටාව තුල තමයි ඒ තොරතුරු ඔබ ප්‍රකාශ කරේ. එතකොට මේකේ ඉතිහාසගත කතාවේ වැඩි ප්‍රවණතාවයක් තියෙන ඇමරිකානු ව්‍යවස්ථාවේ තමයි මේ සඳහා ප්‍රතිපාදන බොහොමයක් තියෙන්නේ. ඒ වගේම වැඩිපුරම දෝෂාභියෝග එල්ල වෙලා තියෙනෙත් ඇමරිකානු ජනාධිපතිවරුන්ට. එතකොට ඒ ආభాෂයත් ඊළඟට ප්‍රංශේ තියෙන මේ හා සමානම අනුක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයත්. මම හිතන්නේ අපි 1978 අනුක ව්‍යවස්ථාව සම්පාදනය කරන වෙලාවේ මේ ඇමරිකාව සහ ප්‍රංශේ එකතුවෙන් තමයි මේ යෝජනාව ගෙනත් තියෙන්නේ. එතකොට මේක ටිකක් අපැහැදිලි. මොකද අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරයෙකුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ප්‍රධාන චෝදනා පහක් තියෙනවා. මේ පහ තුල එල්ල කරන චෝදනාව යෝජනාවක් හැටියට වැඩිපුර බහුතර മന്ത്രി සංඛ්‍යාවකින් අත්සන් සහිත යෝජනාවක් හැටියට තමයි ඉදිරිපත් කරන්න ඕනේ. මේක තුනෙන් දෙකේ ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ. ඊට පස්සේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගන්න ඕනේ. සෙසාරින තීන්දුව නැවතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කරනවා. මේක ඉතා දීර්ඝ ක්‍රියාවලියක්. මේක ඇත්තටම ප්‍රායෝගිකද කියලා ගැටලුවක් ඇති වෙනවා. මම වරක් ප්‍රකාශ කරා මේ වගේම යම් විචනාත්මක විග්‍රහයක් දෙන අවස්ථාවකදී ඇත්තටම මේක යම් කිසි ආකාරයෙන් ජනතාවට දීපු ප්‍රෝඩාකාරී ප්‍රතිපාදනයක්. මොකද ජනාධිපතිවරයෙක් මේ ආකාරයෙන් ඉවත් කිරීම කියන එක තාමත් දුෂ්කර කාර්යයක්. ඒක හොඳටම පැහැදිලි වුණා ජනාධිපති ප්‍රේමදාස මහත්මයාට විරුද්ධව ගෙන ආපු යෝජනාවලියේදී මේ දෝෂාභියෝගය අපි මේ කතා කරන කෘතිය තුළ මේක ඊටාම අපැහැදිලි සහ ඊටම දුෂ්කර කාර්යයක් වෙලා අවසානයේ මේ දෝෂාභියෝගය පැත්තකට විසින තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒ හින්දා මෙවැනි තත්ත්වයකදී ප්‍රායෝගික තත්ත්වයක් නම් යම් ආකාරයෙන් චෝදනාව ඔප්පු කරලා ඊටා ලේසියෙන් ඊට පහසුවෙන් ඔහු නිෂ්ප්‍රභා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඇමරිකානු ක්‍රමය තුල බොහෝ දුරට ඒ සඳහා ඉඩකඩ තියෙනවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ඇමරිකානු වෙස්මිනිස්ටර් ක්‍රමය පාවිච්චි කළා. එතකොට ඒ එහි එක්තරා විදියට එහි දිග්ුවක් විදියට හෝ එහින් ලැබෙන ආభాෂයක් විදියට දෝෂාභියෝගයේ කියන අදහස ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඇති කියන එක තමයි මගේ විශ්වාසය. ඒක වැරදි නම් නිවැරදි කරන්න. ඔබේ කෘතියට අනුව මෙම දෝෂාභියෝගය ඉතාමත් ප්‍රචලිතව ක්‍රියාත්මක කරන රට ඇමරිකාවයි. එරට ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට දෝෂාභියෝගයට ලක් කළ හැකි අපරාධ සඳහන් කර ඇත. ඒවා නම් රාජ්‍ය ද්‍රෝහී වීම, අල්ලස් ගැනීම, ඉහළ මට්ටමේ අපරාධ හා දූෂණ කටයුතු වේදීම ආදී වශයෙන් ඔබ දීර්ඝ වශයෙන් කියාගෙන යනවා. මම එතනින් මේ පිටට ඇවිල්ලා ඔබේ කෘතියට අනුව 6 වෙනි පරිච්ඡේදය දිහා උත්හැරෙනවා. 6 වෙනි පරිච්ඡේදය ඇතුලේ ලංකාවේ දෝෂාභියෝගය ගැන සඳහනක් වෙනවා. ලංකාවේ ප්‍රථම දෝෂාභියෝගයේ කුමක්ද? ඒ ඇති වෙන්නේ මොන වගේ කාරණා නිසාද? ඔව් ඇතම මේ පුතිය පුරාම විග්‍රහ කරන්නේ මේ ලංකාවේ ගෙනාවු පළවෙනි දෝෂාභියෝගයේ සම්බන්ධ යෝජනාවලිය. ඒ කියන්නේ ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයාට විරුද්ධව ලලිත අතුරුම් මුදලි ගාමිශානායක යන මහතුරුන්ගේ නායකත්වයෙන් ගෙනාපු මේ දෝෂාභියෝග යෝජනාව. ඒක තමයි පළවෙනි යෝජනාව. හැබැයි මේක ඒ තිබිච්ච වටපිටාව තුල එකම පක්ෂයේ එකම කණ්ඩායමක පිරිසක් දෙකට බෙදිලා වෙච්ච කාරණාවක්. පැහැදිලිව සිසුව කියනවා නම් ප්‍රේමදාස මහත්මයාගේ තිබිච්ච ඒකාධිපති ස්වරූපේ. ඔහු ඔහුගේ පාක්ෂිකයන් නැත්නම් ඔහුගේ වෙනත් ජ්‍යෙෂ්ඨයන්ට නොසලකා හැරීම. ඒ වගේම ඔහු යම් ආකාරයෙන් අත්නෝමතිකව කටයුතු කිරීම. අතවසම මේක අපිට ප්‍රේමදාස මහත්තයාට විතරක් දිගු කරන්න බැහැඟිල්ල. මොකද මේ ආණ්ඩුක ව්‍යවස්ථාව 78 ගේනකොටම මේ தත්ත්වය ජනාධිපතිතුරයන්ට දුන්නා මේ බලතල ඌට දුන්නා විශේෂයෙන්ම ජයවර්ධන මහත්මයා 1977 හයෙන් පහක බලයක් අරගෙන ආණ්ඩුක ව්‍යවස්ථාව සම්මත කරනකොට ඔහු එහිදී විශේෂ වගන්තියක් දැම්මා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පත් වෙන විධායක ජනාධිපතිවරයා පත්ුනේ පාර්ලිමේන්තුවේ ඔහු ඡන්දයකට ගියේ නැහැ ඒ අතර ආණ්ඩුක ව්‍යවස්ථාව තුලින්ම තමයි ඔහු ජනාධිපතිවරයා එතකොටම පේනවා ඔහු පටන් ගත්තෙම විධායක ජනාධිපතිකමේ බලතල කොණාකාරයෙන්ද පාවිච්චි කරමින්ද කියලා. ඒහි දිගුවක් හිට තමයි ප්‍රේමදාස මහත්මයාත් බොහෝ දේවල් වලදී තමන්ගේ බලය පාවිච්චි කරේ. එය ජනතා හිතකර නොවන වටපිටාවක් සහ ඔහුගේ පක්ෂයේම ඉන්න නායකයන්ට ඔවුන්ගේ മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ටම අභියෝගයක් වුණු අවස්ථාවක තමයි මේ දෝෂාභියෝගය ගියේ. මේක ඊටමත් පුදුම සහගතයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කිව්වොත් මේක උපතෝකෝටිකයක්. මොකද මේ අර ඕක හොඳ කතාවක් තියෙනවා ද ප්‍රින්ස් කියන පොතේ. මැකියාවෙලි ලියපු ද ප්‍රින්ස් කුමාරයා කියන පොතේ බලය මිනිසා දූෂණය කරයි. එසේනම් අතිශයින් එක් වූ බලය අතිශයින් මිනිසා දූෂණය කරයි. ඉතින් මේ தત્ත්වය තමයි මේ මේ සිද්ධ වෙන්නේ. මොකද ජයජාවත මහත්මයා දෙවනිවර ජනාධූරයට තරඟ කරන අවස්ථාවේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදයක් වාදය වුණු සිල්වා බණ්ඩාරණ කැමැතිනිගේ ප්‍රජාතිය පාවිච්චි කරා. ඒකකදී ජනාධිපති බලතල පාවිච්චි කළ විශේෂ ජනාධිපති කොමිසමක් කරා එතුමිය දේශපාලන පිටින් අයින් කරා. එතකොට එතන තිබුණේ දෙවනි පෙළ නායකත්වයක්. ඉතින් එතුමාට බොහොම ලේසියෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් එවැනි වටපිටාවන් තමයි මේ රටේ ගොඩ නැගුණේ. ඊළඟට පාර්ලිමේන්තුවේ බලතල ඉතා ශීඝ්‍රයෙන් අඩු වුණා. පාර්ලිමේන්තුව නොසලකා හරින වටපිටාවක් දුන මේ විධායක ජනාධිපතික ධූරය තුළ. ඉතින් මේ කර්ම ඔක්කොම එකතු කළා තමයි මේ දෝෂාභියෝගයේ ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ගෙනාවේ. ඉතින් මේක අත වශයෙන්ම එක්තරා සම්දිස්ථානයක්. මේ විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් කතා කරන අපිට මේක විශේෂ අවස්ථාවක්. තව දුරටත් මේ ඉදිරියට ගෙන ආ යුතුද කියන එක. හැබැයි මේ දෝෂාභියෝගයෙන් පස්සේ අවසර 30ක් මේ වෙනකොටත් මේ ජනරාල් දිදාගේ ජනරාල් ධූරය තවමත් පවත්වාගෙන යන වටපිටාවක් අපිට පැහැදිලිව පේනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනද ස්වදේශීය සේවය ඔබේ කෘතියට අදාළවම එහි 11 වන පරිච්ඡේදය එක්තරා විදිහකට ඔබ ඔබේ මාතෘකාව ඔබ සඳහන් කරන්නේ දෝෂාභියෝගී කුමන්ත්‍රණයක්ද කියලා. ඔබේ ඔබේ නිරුක්තිකරණය ඇතුළත් ඔබ දිගින් දිගටම කියාගෙන ආවේ ඊට සමාන එක්තරා අදහසක්. එතකොට ඔබ නම් වශයෙන්ුත් පාවිච්චි කරනවා එහි වගකීමත් මම හිතන්නේ ඔබ ගන්නවා. මේක ප්‍රසිද්ධ නාලිකාවක් නිසා අපිට පුද්ගලිකව කරන එකක් නම් අපිට ඒක ගන්න පුළුවන්. නමුත් නම් පාවිච්චි කරන නිසා මම හිතන්නේ ඔබේ ඒ අභියෝගයත් බාර ගන්නවා. ඇත්තටම දෝෂ අභියෝගයේ කුමන්ත්‍රණයක්ද? ඔව් මේක සාමාන්‍ය චෝදනාවක් එල්ල වෙනකොට චෝදනා කරුවන් චෝදනාවට ලක් වෙන පුද්ගලයන්ට නිදහසට කරුණු තියෙනවා. දැන් ඇමරිකාවේ වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන් රිචඩ් නික්සන් ජනාධිපතිවරයාට චෝදනාවක් එල්ල වෙනවා. ඔහුගේ විපක්ෂයේ තොරතුරු ඉතා සූක්ෂමාකාරයෙන් ලබා ගන්න විරුද්ධවාදී පක්ෂයේ පක්ෂ කාර්යාලයේ මයික්‍රොෆෝන් හයි කරා කියලා. අට වශයෙන්ම මේ දෝසාභියෝග එතුමාට ගේනකොට එතුමා බය වුණා. එතුමා පැහැදිලි ලෙසම ඒ චෝදනාවට ලක් වෙන බව එතුමා තේරුම් ගත්තා. ඔය හින්දා ජනාධිපතිවරයා ඉල්ලාසුවා. අපේ රටේ විශේෂයෙන් පළවෙනි දෝෂාභියෝග නිසාදෝ ප්‍රේමදාස මහත්මයා ඉතා දීර්ඝ සාකච්ඡා පවත්වනවා. දීර්ඝ කතා පාර්ලිමේන්තුවේ කරලා තියෙනවා. දීර්ඝ මේ ප්‍රෝති සාකච්ඡා කරනවා. ඒදී ඔහු පැහැදිලි කරා මේක කුමන්ත්‍රණයක්. මේක මගේම හිටපු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කරපු කුමන්ත්‍රණයක් කියලා. ඉතින් ඔහුට ඒ අයිතිය තියෙනවා. හැබැයි ඔහුට ප්‍රතිවිරුද්ධව යෝජනා කරුවන් ගියා හිටියේ මේක කුමන්ත්‍රණයක් නෙවෙයි මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ තියෙන ප්‍රතිපාදනයක් හරහා එනාපු යෝජනාවක්. ඉතින් ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියලා විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි අත වශයෙන්ම දැන් මම පොදුවේ මේ කෘතියේ නිර්මාණය මම කියනවා දැන් මට මේකේ දෝෂාභියෝගයේ යෝජනාව ලැබුණේ ෆැක්ස් පණිවිඩේ. මට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දෝෂාභියෝග යෝජනාව බලන්න බැරි වුණා. හැබැයි මම කරුණු කියනවා නම් මේ මොහොතේ අතර මේ යෝජනාවද පාර්ලිමේන්තුවේ නැහැ කියන එක තමයි අපි දන්නේ. ඒක ඒක මේ මොහොතේ පාර්ලිමේන්තුවේත් නැහැ. ඒ කියන්නේ හන්සඩ්ගෙන තයින්ගලා. හන්සාඩ් එකේ තියෙනවා නමුත් ඒ යෝජනාව කියන ලියවිල්ල පාර්ලිමේන්තුවේ නැහැ. ගබඩාවේ නැහැ කියලා පස්සේ කාලේ අපිට ආරක්ෂා කරා. නමුත් ඔබ සතු තියෙනවා. මට තිබුණේ ටැක්ස් ෆයිලෙන් ආපු කොපියක්. ඒතකොට මම මේක ගැනත් විවේචනයක් කරා. මේක නම් දෝෂාභියෝග යෝජනාව මේක ඇයි මෙච්චර මේ දුර්වල? මෙච්චර ග්‍රාම්‍යයි. මොකද මීට වඩා මේක ප්‍රබලව ඉදිරිපත් කරන්න තිබුණා නේද කියලා. ඒව කවාණුවෙන්දී ගාමිශානායක ලයිතතුවදී මහතුරු කියන්න පටන් ගත්ත මේක හදිසිය අපි කරේ. මොකද මේ වගේ යෝජනාවක් ලේසියෙන් ගේන්න බෑ මේ අනුකම්පාව ස්ථාවිතින මේ වගන්ති ඉතින් ශනිකව කරන්න ඕන ශනිකව අත්සන් ගන්න ඕන ශනිකව මේක කතානායකවරට බාර දෙන්න ඕන ඉතින් ඒ වගේ කාරණා ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් නම් එය ඉතාමත් නීත්‍යානුකූල කළ හැකි වටපිටාවක් නිර්මාණය යුතුයි. ඒ හින්දායි මම කිව්වේ මේක විහිළුවක් කියලා තියෙනවා. ඒ හින්දා දැන් ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඉන්න යෝජනාවලියක් ගේන්න ඉන්න අවස්ථාවක මේ සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුයි. මෙච්චර දුෂ්කර ක්‍රියා කරන්න මේ කුමන්ත්‍රණයක් වන තත්වයකට මේවා යවන්න නරකයි. එතකොට අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා ජනාධිපතිතුරේ ප්‍රධාන කාරණා පහ යටතේ. දැන් ඔබ කිව්වා වගේ අර දේශද්‍රෝහී වීම, අල්ලස් ගැනීම, විසමාචාර, ඒ වගේ කාරණාවකදී පහසුවෙන් ඔහු යවිය හැකි වෙනවා. හැබැයි එකක් තියෙනවා. ඒක බරපතල කාරණා. මොකද ජනාධිපතිවරයා සමස්ත ලාංකීය හෝ තේ රටේ ජනතාවගේ සමස්ත ඡන්දයෙන් තමයිපත් වෙන්නේ. ඔහු 150කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා. ඒතකොට එහෙම කෙනෙක් පුළුවන්ද මෙවැනි අවස්ථාවකදී මේ වගේ යෝජනා කරලා එලවන්න? නැත්නම් පළවහරින් එහෙම නැත්නම් නිෂ්පබ කරනවා. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. මොකද ප්‍රයන්තව ජනතා පරමාධිපත්‍ය තුල එවැනි දෙයකට ජනතාව ඉඩ දෙයිද? ඉතින් එහෙම ප්‍රශ්නේ ඒ ඔක්කොම සියල්ල සලකා බලන්න වෙනවා. පරිශකෙක් විදිහට ග්‍රන්ථයක් රචනා කිරීමේදී අපි හොයන කරුණු බොහොමයක් තියෙනවා. හැබැයි කෘතියකට අපි ඇතුළත් කරන කරුණු එක්තරා විදිහකට සීමා සහිතයි. මේ කෘතිය ඇතුලේ නොකී කතාව මොකද්ද? ඔව් ඇත්තටම මම මේක සඳහන් නොකරපු කතාවේ කොටසක් තමයි මම කිව්වේ අර The Prince කියන පොතේ මැකියාවෙලි, ත කුමාරයා කියන පොතේ අර බලය මිනිසා දූෂණය කරා එසේනම් අතිශයින් නිකු බලය මිනිසා අතිශයින් දූෂණය කරයි. ඒක ඒක පැහැදිලි. ඒ වගේම මෙම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට මේ රටේ වාමාංශික ව්‍යාපාරිකු ප්‍රබලයෝ ડોક્ટર එන් පෙරරා, කොලිනා සිල්ලා, ડોક્ટર වික්‍රමසිංහ වගේ බොහෝ පිරිස් මේකට විරුද්ධ වුණා. ඔහු කිව්වා මේක හිතනවට වඩා බරපතල කාරණා. මේකෙන් රටේ දේශපාලනයේ උඩු යටිකුරු වෙනවා. මේ ජනදුරය මේ විදායක ජනදුරය හරි බරපතලයි. වෙන්නේපර මහත්මයා ප්‍රසිද්ධිය කිව්වේ මේක පිස්සෙකුට ගියොත් මොකද වෙන්නේ? මොන ආකාරයෙන් මේක හැසිරෙන්නේ කියන. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න සතුටුයි දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මේකේ නොකියපු දෙයක් තමයි ඇමරිකාවේ 16 වෙනි ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන්. ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක්. ඔහු තමයි කළු ජාතිකයන්ට නිදහස ලබා දුන්නේ. එතකොට එතුමා කියනවා ජනතාව කෙනෙකුට බලය දෙන්න. ඔහු මැනගන්න තියෙන එකම මිම්ම තමයි ඔහුට බලය දෙන්නේ. ඌ මොන වගේ කෙනෙක්ද කියලා මැනගන්න පුළුවන් කියන කාරණා. ඉතින් ඒකෙදි බලය දෙන්න මැනගන්න කිව්වා අපි බලය දීලාමණ ඉන්න ගියාම තමයි මේ පස්සේ ගැටලු ඇති වෙන්නේ. එතුමාගේ කාරණාව හරි, එතුමාගේ ප්‍රකාශය හොඳයි. හැබැයි බලය දීලා අපි බණින්නේ. එතකොට අපිට අපේ අපිට මොනව කරන්න පුළුවන් වෙන්නේ? අන්න එතකොට තමයි දෝෂාභියෝගයක් අවශ්‍ය වෙන්නේ. බලය දීලා ඌ බණිනකොට ඌ නිවැරදි නැත්තම් ඌ වැරදිකාරී නම් උන දෝෂාභියෝග යෝජනාවක් අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් මම පොදුවේ මේකේ කියන්න ගියේ මේක බොහෝ තැන්වල මම මේ සම්බන්ධයෙන් යම් ඡායාවන් සම්බන්ධ කරලා තියෙනවා. මේ විදාගේ ජනාධිපතිතුමා අපි වගේ කුඩා රටකට ප්‍රයන්තවාදී සමාජ වටපිටාව තිබිච්ච රටකට ලොකු විවසනයක් වුණා. ඉදිරියත් ඒක තමයි. මොකද අවුරුදු ගණනාවක් දැන් මේකේ අධ්‍යයනලා තියෙනවා මේකේ මේ වටපිටාව. එතකොට මේ තුල පාර්ලිමේන්තුව නිෂ්ප්‍රභා වුණා. පාර්ලිමේන්තුවේ ඇත්තටම වගකීමක් නැති තත්ත්වයක් ආවා. මොකද ජනාධිපතිවරයා තමන්ගේ තනි තීරණ වලට ගිවිසුම් වලට යනවා. රාජ්‍යන් සමග සාමූහික කිවිසුමකට වෙළඳ කිවිසුමකට යනවා ආරක්ෂක කිවිසුමකට යනවා මුදල් බලතල පාවිච්චි කරනවා. ඒතර පාර්ලිමේන්තුව මෙයා ගැන දන්නේ නැහැ. සමහරවිට පාර්ලිමේන්තුවට මෙයා ලැබෙන්නේ කිවිසුම් අත්සන් කරගෙන පස්සේ. ඒතර පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලයේ මහජනතා නියෝජිතයන්ගේ බලය මොකද්ද වෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක් වුණා. එතකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 ඉඳන් මේක දිගටම පැවතුණා. මේ බලය පාවිච්චි කරලා යම් යම් පුද්ගල. හැබැයි මේක පුද්ගලයන්ට අනුව වෙනස් වෙනවා. ඒ පුද්ගල චරිත අනුව වෙනස් වෙනවා. දහනමින් සංශෝධනය තුල යම් ප්‍රමාණයක බලතල අඩු කරා. ඒක අපි වගකීමෙන් කියන්නේ ඒක වැදගත් වටපිටාව. අඩු වෙලා පාර්ලිමේන්තුවේ යම් බලයක් ආවා. නමුත් අවසානයේ කරපු විශ්වෙනි බලතලයේ මේ මොහොතේ ඉන්න ජනාධිපතිතුමාට විශාල බල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ 1978 ජයාජාද මහත්මයා ලබාගත් බලයටත් වැඩි ප්‍රමාණයේ බලයක් මේ අවස්ථාවේ තියෙනවා. ඒතර අපි සලකා බලන්න ඕන මේ යෝජනා කරන්නේ මේ පොතක් ලියලා නැත්නම් මේ කෘතියක් තුල අපි ජනතාවට කියන්නේ මේ මේ තුල අපිට යමක් යහපත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ විධායක ජනාධිපතිතුමා තුල රටට යහපතක් වෙලාද මේ ජන ජනතාවට යහපතක් වෙලාද කියනද කියන එක තමයි ප්‍රශ්න කරන්නේ. එහෙම තත්ත්වයක් අපිට පේනවාද කියන්නේ. ඉතින් ඒ ගැන ජනතාව විචනාත්මක හිතන්න ඕන විග්‍රහ කරන්න ඕන සාකච්ඡා කරන්න. ඔබේ මේ පරිශ්‍රණය ඇතුලේ ඔබ ඒ සඳහා යම් පෙළඹවීමක් සිද්ධ කරනවා. ඔබ විශ්වාස කරනවාද මේ පෙළඹවීම පළදරනවාද එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් තියෙන කියවීම හෝ වැඩිහත් වීම මොකද්ද ලාංකික ඡන්දදායක එහෙම නැත්නම් ලාංකික ජනයාගේ මැදිහත්වීම මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබ හිතන විදිහට? ඔද අපේ රටේ පූර්වාදර්ශයක් තියෙනවා හැම පුරවැසියෙක්ම නීතිය දන්නවා කියලා. දැන් උසාවියේ ගිහිල්ලා යම් චෝදනාවක් කිව්වම ස්වාමීනි මට මම මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය දන්නේ නැහැ. මම ඒක නීතියේ වරදක්ද කියලා දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ සම්මතය තමයි හැම පුරවැසියෙක්ම නීතිය දන්නවා කියන්නේ. හැබැයි ඒක යම් ආකාරයේ මනක් කල්පිතයි. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ව්‍යවස්ථා සංශෝධන අනපනත් ගැසට් මේ මහජනතාව කියවන්නේ. ඔවුන්ට මේවා ලැබෙන්නේ මාධ්‍ය හරහා නැත්නම් දේශපාලකයන්ගේ සාකච්ඡා හරහා වෙනත් විදිහට. ඉතින් ඊළඟට අපේ රටේ ඉන්නවා යම් පිරිසක් දේශපාලනික වශයෙන් ඒ පක්ෂයේ මේ පක්ෂයේ නැත්නම් අර පක්ෂයේ කියලා පක්ෂ වලට බැඳිලා. ඔවුන් මොනව කරත් දේශපාලනයේදී ඒ පාක්ෂිකයා ඔව් අනුමත කරනවා. එතකොට එවැනි தත්ත්වයක් තුළ මේක විග්‍රහ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පොදුවේ අපි ජනතාව දැනුවත් කළ යුතුයි. අර කතාවක් තියෙනවා පාලකෝ වෙනස් කරාට වැඩක් නැහැ ජනතාව දැනුවත් නොවි. ජනතාව දැනුවත් වුණොත් තමයි ඌට නිවැරදි නායකයෝ පාලකයෝ පත් කරගන්න පුළුවන්. එහෙනම් අපි කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් කතා කරා. මේ රටේ බොහෝ පිරිස් මේ විදාරි ජනාධිපතිවරය පිළිබඳ විවේචනාත්මක විග්‍රහ කළා. සමහර පාලකයෝ තමන් බලය ගන්නකොට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා මෙම ව්‍යස්ථා විදායක ජනතුල අහෝසි කරනවා කියලා පොරොන්දු වුණා. ජනතාවට පොරොන්දු වුණා. මේ සියල්ලම කඩ වුණා. අද මේ මොහොතේ ඒ පොරොන්දු දෙනවා. හැබැයි කඩ වෙනවා. මේක සිද්ධ වුණේ නෑ අඩුම ගානේ සංශෝධනයක්වත් ගෙනාවේ නෑ. ඒ தත්ත්වය තුළ ජනතාව මීට වඩා මෙතන සැලකිලිමත් වෙන්න ඕන පොදුවේ කියන්නේ මිනිස්සු අද පාර්ලිමේන්තුව ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා පිළිබඳව ප්‍රශ්න කරනවා. එතකොට ජනතාව ජනාධිපති විධායක ජනාධූරය පිළිබඳව ප්‍රශ්න කරනවා. මේවා අපිට සුදුසු අපිට මේවා ගැළපෙන අපිට යම් යහපතක් දෙන ආයතන මොකද අපි මෙතෙන්දී මේ කතා කරන්නේ දේශපාලන වටපිටාව විතරයි. මේ සඳහා මේ තනතුරු නඩත්තු කරන්න රටක් කෝටි ගණන් වියදම් කරනවා වාර්ෂිකව. මොකද විශ්‍රාම යන ජනාධිපතිවරයා, විශ්‍රාම යන ජනාධිපතිවරයාගේ බිරිඳ, උක්ත ලැබෙන වරප්‍රසාද, ඊළඟට ඉන්න ජනාධිපතිවරයාගේ වටපිටාවේ තියෙන වරප්‍රසාද මේ සියල්ලටම ජනතාව බදු මුදල් වලින් විශාල මුදලක් ගෙවන්න ඕනේ. එතකොට ඒ මුදලට සමානව රටට යහපතක් වෙනවා. තනතුරක් තියෙනවා. රටේ නායකයෙක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අවශ්‍යයි. හැබැයි ඒ තුල යහපත් දේශපාලන වටපිටාවක් ආර්ථික සමාජීය වටපිටාවක් ගොඩනැගෙන ගන්න තියෙන ගැටලු හරහා තමයි මේ ගැන විග්‍රහ කරන්නේ. ඇත්තටම දැන් මේ මේ කෘතිය ඔබ ලියනකොට මේ සඳහාව පරිශ්‍රණය කරනකොට ඒ එවකට තිබිච්ච 1995 මේ කෘතිය පළවෙනි මුද්‍රණය සිද්ධ වෙන්නේ. දැන් දෙවෙනි මුද්‍රණයකුත් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මේ 1995 පළවෙනි මුද්‍රණය කරන්න කලින් ඔබ අවුරුදු ගණනාවකට මේ සම්බන්ධයෙන් කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ හිටපු පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ සංයුතිය සහ අද ඉන්න පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ සංයුතිය ඔවුන්ගේ දැනුවත්භාවය ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම දිහා හොයලා බලනකොට ඔබ විශ්වාස කරනවද එක්තරා විදිහකට මේ කෘතිය රචකයා විදිහට අනිත් පැත්තෙන් පරිශ්‍රකයා විදිහට අනිත් පැත්තෙන් මාධ්‍යවේදියෙක් විදිහට ඔබ විශ්වාස කරනවද මේ දෝෂාභියෝගය සහ විශ්වාසභංගය කියන දෙකවත් හරියට තේරුම් ගත්තේ නැති മന്ത്രിවරු අපේ පාර්ලිමේන්තුවේ ඇතැම් විට ඉන්න පුළුවන් වගේ එකක් ඔබට හිතෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? නෑ ඔබ මම දිය යුතු උත්තරේ ඔබ දුන්නා. අතවශ්‍යම දෝසා සමහර පුද්ගලයෝ ප්‍රසිද්ධ රැස්වීම් වල මට අපිට අහෙන්න කියනවා මේ දෝසාභියෝගයක් තමයි ගේන්න ඕන. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ විපක්ෂ නායකවරයාට මේම දෝසාභියෝගයක් ගේන්න ඕන. ඉතින් ඒ වගේ ඒ වගේ තියම බහසිබස්. ඇත්තටම නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති කෙවල නැහැ. ඔවුන් දැනුවත් නැහැ. දෝසාභියෝගයක් කියන වචනේ තියෙන තමයි ජනාධිපතිවරයාට විරුද්ධව කියන යෝජනාව තමයි. දැන් විශ්වාස භංගයක් තමයි පාලිවිදු මන්තිවරණය ඇමතිවරට විරුද්ධව කියන්නේ. ඔවුන් කියවල නෑ ඇත්තටම. හැබැයි එදා ඔබට කියන්න ඔබ අහපු ප්‍රශ්නේ හරි වැදගත්. 90 80 දශකයේ 90 දශකයේ මේ රටේ දේශපාලනය කියවන යම් දේශපාලනච්ච පිරිසක් හිටියා. ඔවුන් ජ්‍යෙෂ්ඨ දේශපාලනච්චට යම් උගත්කමක් තිබුණා. ඔවුන් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ හබා ගිහිල්ලා තොරතුරු හොයාගෙන නැත්නම් අධ්‍යයනය කරලා දේශපාලන පිළිබඳව කටයුතු කරමු. මොකද මම ඒක කියන්න ඕනේ පැහැදිලිව මේ පාර්ලිමේන්තුවටපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වගකීම මම මේ කියන්නේ ගමේ පාලම හදලා දෙන්න, පාර ටික දාලා දෙන්න, ඉස්කෝලේ බිල්ඩින්ග් එක විවෘත කරන එක නෙමෙයි. ඔවුන්ට තියෙන සම්පූර්ණ පළවෙනි වගකීම තමයි ව්‍යවස්ථා සංශෝධන කිරීම. අපේ රටට අවශ්‍ය නීති රීති අනපනත් සම්පාදනය කිරීම. ඊට පරිබාහිරව උන්ට පුළුවන් මැදිහත් වෙන්න පළාත් සභා තියෙනවා ප්‍රාදේශ සභා නගර සභා තියෙනවා ඒවට. හැබැයි අද ප්‍රාදේශ සභා රාජකාරීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්න මිසක් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුගේ තියෙන ඇත්ත වගකීම උන් දන්නේ නැහැ. උන්ට ඒක කියා දීලක් නැද්ද මන්ද? උන්ට තියෙන්නේ අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාමය මෙහෙවීම මැදිහත් වීම. ඒක පිටස්තරව කිසි දෙයක් අය බලන්න. හැබැයි අපේ ජනතාවත් අද දන්නේ නැහැ පාර්ලිමේන්තු മന്ത്രിවරු වගේ මොකක්ද කියලා. ඔහුගෙන් ඉල්ලා හිටින්නේ මේ ස්කෝල්ට බිල්ඩිමක්. පාරට තාර දාන්න. මල ගෙදර ඉන්න ඕන මගුල් ගෙදර ඉන්න ඕන. ඒව නෙමෙයි. ඉතින් ඒ හින්දා මේ දේශපාලන වටපිටාව ඇත්තටම යම් විදියකින් අපි හැකියක්මනින් ඒවා ප්‍රතික්ෂේප කරලා ඒ දැනුවත් වීම ජනතාවට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ වගකීම තමයි අපිට තියෙන්නේ. අපිට මාධ්‍ය සහ මේ පොත්පත් ලියන අය හැටියට අපිට ඒ වගකීම තියෙනවා. ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. හැබැයි දේශපාලකයෝ කැමති වෙන්නේ නැහැ. ඒවට පිටින් ගැලවෙන්න. දේශපාලකයෝ කැමති නැහැ ජනතාවට ඒක දැනුම දෙන්න. මානව වංශ විද්‍යා කතා පොතේ අපි අද කතා කළේ දෝෂාභියෝගයේ කෘතිය ගැන. මේ මානව වංශ විද්‍යාවන් එක්තරා විදිහකට සමාජ විද්‍යා විෂයන් අධ්‍යයනය කිරීමේදී අපි සියලු දෙනාම දන්න එහෙම නැත්නම් අවබෝධ කරගත යුතු කාරණයක් තමයි අපි සියලු දෙනාම දේශපාලනයට සත්‍යය. අපි කලාව හෝ මොනයම් විෂයපතයක් අධ්‍යයනය කළත් වෙනයම් විෂයපතයක ජීවත් වුණත් මොනයම් විශේෂේස්ත්‍රයක රැකියාව කළත් අපි සියලු දෙනාම දේශපාලනික සත්‍යය. ඒ නිසා අපි සියලු දෙනාටම මේ සවිඥානික දේශපාලනය සම්බන්ධයෙන් තියෙන අවබෝධය ඊටම වැදගත් පාඨකයෝ විදිහටත් සාමාන්‍ය ජීවියෝ එහෙම නැත්නම් මානවයෝ හැටියටත් ඒ නිසා තමයි අද දවසේදී අපි දෝෂාභියෝගයේ කෘතිය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිද්ධ කළේ. මේ කෘතිය රචනා කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මැතිතුමා. අපි ඔබට ආරාධනා කරනවා අපේ අපේ සහෘදයින්ට අපේ ශ්‍රාවක අසන්නන්ට අපි ආරාධනා කරනවා YouTube හරහා පෙරවදන වැඩසටහනට සවන් දෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට සොදේශී සේවයේ YouTube නාලිකාව හරහත් මේ ලිගුව දිගට අපි පළ කරනවා ඒක ඔබට නැවත පරිශීලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අද දවසේ අපි මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන එසේ සපයමින් ඔබට සම වෙනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවුවේ කතිකාචාර්ය මනීෂ දුක්ඛන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනය